තවත් මේ ප්‍රශ්නයක් තියෙනවා මේ බුදුන් වඳ මෛත්‍රී භාවනා ආදී කරලා බණහලා කොම කරලා මේ නිදා ගන්න ගියාම නොඑක ආකාරයෙන් හීන පේන ආකාරයක්. ඒ වාගේම ඒව නොඑක ආකාරයෙන් ඇතිවෙනා ස්වභාවයක් ගැන කියනවා. ඉතින් මේක මහා කරදරයක් බාධකයක් කියන එකයි මේ පෙන්වන්නේ. කෙලින් කියනවා මේ විතර ලියා තියෙන එක. ඉතින් මේකේ දකින්න මේ හීන පේනන කාරණා එකක් නෙමෙයි. හීන වෙන්න හේතු වෙන විවිධ කාරණා තියෙනවා. මේ ශාරීරියේ සහිතව ඉන්ද්‍රිය සහිතව තියෙන මේ ශරීරේට යම් යම් අරමුණු ආපුහම දැනෙන ස්වභාවයක් තියෙනවා. ඇහැට රූප, කන්ට ශබ්ද, නාසයට ගන්ධ, දිවට රස, කයට පොට්ටබ්බ මේවා ඔක්කොම කැටි කියලා මනට ධර්ම. ඔය මනට ධර්ම වශයෙන් ඝට්ටණය වීම විවිධාකාරයි. අපි නිදා ගන්නවා කියන්නේ එක්තරා විදියට මනසපත් කිරීම පමණයි. මේ කයේ තිබෙන අඩුපාඩු සකස් වෙන්න පෝෂණය වෙන්න අවශ්‍ය වෙන විදිහට කායික වශයෙන් ගොඩ නැගෙනවා එක්තරා සුවයක්. ඒකට කියනවා නිදි සුවය කියලා. නිදාගෙන ටිකක් වෙලා ඉන්නකොට ඒ පදාර්ථයේ කායට ගොඩ නැගිලා එනවා. අන්නේ පදාර්ථයේ කයට ගොඩ නැගුණාම ඒ කයේ තියෙන ස්නායු අග්‍ර වලට ඒ පදාර්ථය ස්පර්ශ වෙනවා. ස්පර්ශ වෙනකොට කයට හරි සුවයක් එන්න පටන් ගන්නවා. ඔන්න ඒ සුවේට කියනවා නිදි සුවය. ඒකෙන් අහක් වෙන්න හිතෙන්නේ ඒ සුවේ ඉඳ හිතෙනවා. ඒ සුවේ ඉන්නකොට ශරීරයේ තිබෙනා වූ දැඩි වෙලා තද වෙලා තියෙන මාංශ පේශී ආදී සැහැල්ලු වෙනවා. ඒක හැදිලා තියෙන්නේ කය පෝෂණය කරන එක්තරා උපක්‍රමයක්. කුඩා කාලේදී පුංචි ළමයාට කය පෝෂණය වෙන්න නිතරම තියෙන්න ඕන නිසා නිින්ද හුඟක් ඕනේ. ඒ නිදිසුවේ ඇති කරන හෝමෝන වේගයෙන් නිකුත් කරනවා. එදා පැය 10 12කට වැඩි පැය නැත්නම් 18ක් 20ක් වගේ හුඟා කාලයක් උපන් හැටි උපම්ම කාලේ ළමයා නිදා ගන්නවා. ඇහැරෙන්නේ කිරි ටික බොන්න විතරයි, යකට පෝෂණය ගන්න විතරයි. අර සුවේ තමයි ඉන්නේ. මේවයි ක්‍රමක්‍රමයෙන් ඒ කය වැඩෙන මට්ටම අනුව අති ශීඝ්‍රව වැඩෙන කාලයක් ඉතා කුඩා කාලේ. වැඩිලා වැඩිලා ඉතින් අවුරුදු 18 විතර ආවට පස්සේ ටිකෙන් ටික අර අවශ්‍ය නිදිසුවේ නැත්නම් ඒ හොමෝන නිකුත් කිරීම අඩු කරනවා. මොකද දැන් එච්චර බුදියා ගන්න ඕනේ නැහැ. කය වැඩිලා ඉවර නිසා. ඔහම ගිහිලා මැදි වයසට විතර එනකොට දැන් නිින්දවනේ බොහොම ටිකයි. අමුතුවෙන් වැඩෙන්න නෙමෙයි. අර අඩුපාඩුවක් වෙච්ච අතපය උස්සපුවාම ළඟල ගහම එහෙ මේ ගියාම ඇති වෙන අපතල වේ ටිකක් තියෙනවා නම් ඒක ලේව වලට ගිහිලා සුද්ධ පවිත්‍ර කරලා දාලා පොඩි <coughs> සුද්ධතාවයක් කරන්න විතරයි. <coughs> ඒ නිසා මොකද වෙන්නේ? අර හොමෝන නිකුත් කරන අඩුයින් පැය 7 5ක් 6ක් බුදියා ගත්තාම නිින්දියන්නේ නැහැ කී කෑනුම් ඇර ඇර ඉන්නවා. මෙන්න මේ වගේ මේ යන අතරතුර මේ හොමෝන නිකුත් කරන ක්‍රමවේදයක් තියෙනවා. එක දිගටම නිකුත් කරනවා ඒ ඉන්ද්‍රියන් ප්‍රබෝධයන්ගේ හැටි හැටියට. එහෙම වුණොත් එකම නින්දයි. ඇහැරෙනකන් ආයෙ සැරයක් හීනත් නැහැ මොකුත් නැහැ. උදියාගත්ත ඇහැරුණා. හොඳ සුව නින්දා ගියා කියලාත් ඇහැරෙන්න පුළුවන්. ඒ ශරීරවල හැටි හැටියට. සමහර කෙනෙකුගේ ශරීරවල මේ හොමෝන එවන්නේ බොහොම ටිකෙන් ටික නිෂ්පාදනය කරන්නේ. ඒවා නිර්නාල ග්‍රන්ථි. ශරීරයේම තියෙන එක්තරා විදිහක ඉන්ද්‍රිය කොටසක හැටි. පොඩ්ඩක් නිකුත් කරනවා ආයතරයක් නවතලා ආයෙ ටිකක් නිකුත් කරනවා. එතකොට මොකද වෙන්නේ? පොඩි නිින්දක් ගියා ආයෙත් හැරෙනවා ආයෙ නිින්ද ගියා ආයෙත් හැරෙනවා ආයෙ නිින්දක් ගියා ආයෙත් හැරෙනවා. ඉතින් ඔකට කියනවා වඳුරු නිින්ද කියලා. තද නිින්දක් එන්නේම නැහැ. ඊමේ ශරීරවල සමහර අයගේ ශරීරවල හැටි. ඒ වෙලාවට මොකද වෙන්නේ? අර පොඩ්ඩක් අර හොමෝන වර්ධනයට සුව නිින්දකට වාගේ ඉන්න එනවා. ඒක හරි සුවයි ශරීරයට. ඒකලම ආයි සැරයක් එකෙන් අතර වෙනට හැරෙනවා. අවදි වෙනවා. ඔන්න ඔය අතරතුර තමයි විවිධාකාර අරමුණු හොඳට පැහැදිලිව පේන්නේ. මොකද හේතුව <coughs> මේ ශාරීරිය නිදි ගන්න ක්‍රමයක් තියෙනවා. ඒ නිදි ගන්නකොට ඉතලා ඇහැ බුදී ඊට පස්සේ කනට නිින්ද යනවා. නාසයට දිවට නිින්ද ගිහින් කායට නිින්ද යනවා. මෙන්න මෙහෙම ක්‍රමවේදයක් තියෙනවා. ඇහැරෙන්නටත් කය ඇහැරෙනවා ඉස්සෙල්ල. ඊට පස්සේ දිව ඇහැරෙනවා. නාසය ඇහැරෙනවා. කන ඇහැරෙනවා. ඇහැ ඇහැරෙනවා. එතකොට ආයිසරයක් අවදි. මනසත් ඇහැරෙන්න ඕනේ. ඔය ඉන්ද්‍රියන් අනුපිළිවෙල කියලා නිදා ගන්නවා අනුපිළිවෙලට හැරෙනවා. ඔන්න ඒ කරන අතරතුරයි තමයි ඔය විවිධාකාර කාමක හේන ආදී ප්‍රශ්න ඇති වෙන්නේ දකින්නේ. ඒ ඉන්ද්‍රියන්ගේ චක්‍රේ හැටි. එනිසා මේ බුදුරජාන් වහන්සේ මේ හීන පිළිබඳව කතාව මේ ධම්මකට ගත්තේ නැහැ. ඇවැත් වලටවත් ගත්තේ නැහැ. හීනේ මිනිමරලාවත් ඇවැතක් නැහැ. හීනේ කාමසේවනයේ කිරිච්ච වික්ෂුන් වහන්සේට ඇවතක් නැහැ. ඒ හීන ගණන් ගත්තේ නැති හීනවල ස්වභාවයයි සතියෙන් යුත් වෙන අවදි මනසේ ස්වභාවයයි දෙකක් නිසා. ඉතින් අවදි මනසේ ස්වභාවයට ප්‍රගුණ කරගන්න සතර සතිපට්ඨානයි. මේ හීන ගැන ලත වෙන්න යන්නේ නැතුව. සීනයි සතියෙන් යුත් වෙන සතිපට්ඨානයයි දෙකක්. එතින් සිහින වෙනම අංශයක් සතියෙන් යුක්තව සිහිනුවණින් කටයුතු කරන සතිපට්ඨානයේ වඩනකොට ක්‍රමක්‍රමයෙන් අවිද්‍යාව දුරු වෙලා <clears throat> මනස සංසිඳෙනවා. සමාධිය වැඩෙනකොට තෘෂ්ණාව නිසා නෙවෙයි යම්කිසි ආස්වාදයන් නිසා ඇති වෙන <clears throat> කායික වෙනසක් තියෙනවා ඒවා සංසිඳෙනවා. අපිට ප්‍රධාන කාරණේ වෙන්නේ යථාර්ථය අවබෝධ කරගෙන ලෝකයේ තිබෙන්නා වූ අසාරත්වය වටහා ගැනීමයි. මොකද හේතුව අසාරත්වය වටහා ගත්තොත් ඒ හේතුව නිසා මරණාසන්න මොහොතක් කෙනකොට ගත නිසා හටගන්නේ යම්කිසි වෙහෙසක් දාහයක් තිබුණා නම් ඒ දාහයන් ඒ මොහොතේ සංසිඳෙනවා. අවශ්‍යකම තියෙන්නේ යථාබෝධයෙන් හිත පූර්ණේ කරගන්න එක. ඒ නිසා ඒකට හැම වෙලෙම උත්සාහ කරන්න සිහින ගැන බල බලා ඉන්න එපා. ධර්මාබෝධය ලබාගෙන යථාර්ථවත්ව වටහාගෙන ලෝකේ අසාරයි කියන එක යම් තරමක් වැටහුණාද ඒ තරමට ප්‍රඥාව වැඩුණා වෙනවා. මරණාසන්න මොහොතක් ආවොත් කායික වන්නා සියලු දාහයන් ඒ මරණාසන්න මොහොතේ සංසිඳිලා අර ලැබූ ප්‍රඥාව පළවෙනි වෙනවා. පළවෙනිලාහි ප්‍රතිඵලයේ වශයෙන් නිවන් අවබෝධයේ යම්කිසි උසස් භාවයක් ඇද්ද ඊට අනුකූල ප්‍රතිඵල ලැබෙනවා. <coughs> අපි හීන ගැන බල බල ඉන්න එපා.